ආ කමක් නැහැ. නේද? දැනට උතරින් නවත්තමුකෝ තණ්හාව ගැන තව ඉස්සරහට කතා කරන්න කියලා. හරි. ඊළඟට බුදුරජාණන් වහන්සේ අනා තණ්හාවට හේතුව මොකක්ද? තණ්හාවට හේතුව මොකක්ද? වේදනාවයි. අන්න දැන් ඒක දිහා බලන්න හොඳට. මේක බෙරේ වගේ. මොකද්ද? කොහොමද බෙරේ වගේ නේ? ඒකෙන්ද ප්‍රශ්නයක් නැහැ. මං කිව්වේ ශරීරය බෙරේ වගේ කියලා නෙවෙයි. බෙරය උපමාවක්කට බලන්න කොල්ලක් අරගෙන කෝටුවක් අරගෙන අර බෙරේ හැමට ගහනකොට මොකද හැදෙන්නේ? ශබ්ද හැදෙනවා. ඒ දෙක ගැටෙනකොට ශබ්දයක් හැදෙනවා. ආන් ඒ වගේ බෙර හයක් තියෙනවා පැත්තේ. ඇහැ රූපයත් එක්ක ගැටෙනකොට පෙනීමද පෙනීම හැදෙනවා. කන ශබ්දයත් එක්ක ගැටෙනකොට ඇසීම හැදෙනවා. නාසය ගන්ධයත් එක්ක දිව රසත් එක්ක ශරීරය පහසත් එක්ක මනස අන්න ඒක තේරුම් ගන්න ඕනේ හොයාගන්න බැරි වෙයි. හරි? සතුට ඇති වෙන්නේ ඇහේද සිතේද? ආදරය ඇති වෙන්නේ කනේද සිතේද? ආ ආදරය දැනෙනවද නැද්ද? සතුට දැනෙනවද නැද්ද? ආන් ඒක දැනෙන්නේ කොහෙටද එතකොට? මනසට. ආන් ඒකට කියනවා මනෝ විඥානය කියලා. හරිද? එහෙනම් මේ මගේ අපි මේ කරන්නේ පොඩි සල්ලි කර්මයක්. මොකද මේ කරන්නේ? පාඩාන්තය ඉඳලා කේසමත්තකය දක්වා මේ සිද්ධ වෙන සිදුවීම පිළිබඳ මේ සාකච්ඡා කරනවා. මේ මමය මගේ කියලා අපි ගත්ත මේ වැඩපිළිවෙල ගැන තමයි මේ කතා කරන්නේ. මේක තමයි විශ්ලේෂණය කරන්නේ. මේකට හේතු මොනවද කියලා මේ කතා කරන්නේ. මේක තනිකරම පර්යේෂණයක් ගවේෂණයක් බෙදා විභජනයක් බෙදා බැලීමක් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඒක කරන්න. ඔහේ නිකම්ම ඉන්න එපා. එනේන එක පිළිගන්න එපා. එනේන එක මම මගේ කියලා ගන්න එපා. මේ සිද්ධ වෙලා තියෙන ව්‍යසනය තේරුම් ගැනීම සඳහා තමන්ව ගවේෂණය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. එහෙනම් මේ හොය හොය යනවා අපි. නේද? ඇහැට රූප හැප්පෙනකොට වේදනාවක් උපදිනවා. මේ කනට ශබ්ද හැප්පෙනකොට හැප්පිලා වේදනාවක් හැදෙනවා. තාම අපි දන්නේ නැහැ කොහොමද වෙන්නේ කියලා. කොහොම නමුත් ඔන්න ඔය වේදනා හැදෙන වේදනාවල ඇහැකන නාසය දිව ශරීරය මනස කියලා ඒවා හැදෙන වේදනාවල සැප වේදනා ඇති කර ගැනීමේ අදහසින් නෙවෙයිද බලන්නේ නේද? සැප වේදනා ඇති කර ගැනීමේ අදහසින් නිවේද බලන්නේ, අහන්නේ, විඳින්නේ, ගිලින්නේ, හැපෙන්නේ, ආදරය ආදී ලබන්න උත්සාහයක් ගන්නේ ඔක්කොම සැප වේදනා හදා ගැනීම සඳහායි. ඒ වුණාට වැඩිපුර හැදෙන්නේ දුක් වේදනා. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ වේදනා පත්‍ය තණ්හා කියලා මිසක්කා සැප වේදනා පත්‍ය තණ්හා කියලා නෙවෙයි. එහෙනම් දුක් වේදනාවත් තණ්හාව හැදෙන්න හේතු වෙනවා. ඒ කොහොමද දන්නේ? දුක් වේදනාව තණ්හාව හැදෙන්න හේතු වෙනවා. ඒක කොහොමද දන්නේ? ඇයි? රෝගී වෙච්ච ගමන් දැන් නිරෝගීව ඉන්නකම් ගාණක්වත් නැහැ. හරිද? රෝගී වෙච්ච ගමන් මොකද අදහස? කොයි වෙලාවෙද මං මේ නේද? කොයි වෙලාවෙද මම මේ දුක් වේදනා ටික නැති කරගන්නේ නැති කරගන්නේ කියලා අන්න ශරීරයේ දුක් වේදනා නැති කිරීම පිළිබඳව නැත්නම් අදුක්ඛසුඛ වේදනාව පිළිබඳ අධික තණ්හාවක් ඇති වෙනවා කැමති කෙනෙක් දැකීමෙන් සැප වේදනා ඇති වෙනවා. දැන් කෙනා නැහැ. හරිද? දැන් දුක් වේදනා ඇති වෙලා නැති හින්දා දුක් වේදනා හටගන්නකොටම මොකද වෙන්නේ? අර දැකීමේ තණ්හාව තව වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. එහෙනම් නැති වෙනකොට දුක් වේදනා හටගන්නකොටයි සැප වේදනා පිළිබඳ තණ්හාව තවත් වැඩි වෙන්නේ. බඩගිනි දැනෙනකොටයි කණ්ඩ නේද? හොඳට බඩ පිරලා තියෙනකන් ගානක් නැහැ. පිපාසය ඇති වෙනකොටයි වතුර පිළිබඳ තණ්හාව තියෙන්නේ. ඒ වගේ දුක් හටගන්නකොට සැප වේදනාව ගැන තණ්හාව අපිට තවත් වැඩි වෙනවා නේද? දන්නවනේ. නැති වෙනකොටනේ ඔක්කොම නේද? මරුණාම තමයි උවමනාව තේරෙන්නේ අනිත් අය. ඒගොල්ලේ නැති වෙනකොට තමයි උවමනාව. ඉන්නකොට ගාණක්වත් නැහැ. එහෙනම් ඔන්න දැන් තේරුණා මේ වේදනාව කියලා මේ ඉන්ද්‍රයන් වල සකස් වෙන සැකසීමයි මේ සංහාවට හේතු වෙලා තියෙන්නේ. කොහේ තැනක මේ ශරීරයක වේදනා හැදෙන එක නැති වුණොත් ආය සංහාව කියන උපදින්නේ නේද? ඉතින් ඇහෙන් බලනකොට කිසි වේදනාවක් නැත්නම් බැලීමේ සංහා ඇසීමේ සංහා විඳීමේ සංහා නැහැ. එහෙනම් වේදනාව කියන එක මේ ශරීරයේ සකස් වෙන එක මම කරපු දෙයක්ද? මට අඩු වැඩි කරන්න පුළුවන්ද? වෙනස් කරන්න පුළුවන්ද? ආයෙ ගැන පස්සේ කතා කරමු. නමුත් වේදනාව තණ්හාවට හේතුව බව දැන් අපිට හොඳින්ම තේරෙනවද නැද්ද? හොඳින්ම තේරෙනවා වේදනාව තමයි තණ්හාවට හේතුව කියලා. හරි. වේදනාවට මොකක්ද ගන්න හේතුනේ? ස්පර්ශයයි වේදනාව. මොකද්ද මේ ස්පර්ශය? චක්කු සම්පස්සේ, සෝත් සම්පස්සේ, ගාහන සම්පස්සේ, ජීව සම්පස්සේ ආදී වශයෙන් පිරමේ ස්පර්ශයයි වේදනාවට හේතුනේ. ස්පර්ශය කියලා කියන්නේ මොකක්ද කියලා ඔතන තේරුම් ගන්න ඕනේ. හොඳට පරිස්සමෙන් තේරුම් ගන්න ඕනේ. හරි? මොකක්ද ස්පර්ශය කියන්නේ? ඇහි ස්පර්ශය කියන්නේ නම් ඇහි රූපයේ විඥානයේ එකතුවට කියනවා ස්පර්ශය කියලා. ඇහි රූපයේ විඥානයේ එකතුවට කියනවා ස්පර්ශය කියලා. හරි? මේ තුනේ එකතුව ස්පර්ශයයි අන්න ඒ ස්පර්ශය නොවෙන්න ස්පර්ශජ වේදනාවක් හටගන්නේ නැහැ. මේවා අපි තව ටිකක් සාකච්ඡා කරමු ඉස්සරහදී තව ඔහොම යමු. හරි? ස්පර්ශය ඇති වෙන්න හේතුනේ මොනවාද? ආයතනයි නේද? ආයතනයි ස්පර්ශ ඇති වෙන්න හේතුනේ. ඒ කියන්නේ චක් ආයතන, සෝත ආයතන ආදී ආයතන. ඒ ආයතන වල තමයි මේ ස්පර්ශය කියන එක ඇති වෙන්නේ. ආයතන ඇති වෙන්න හේතුනේ මොකක්ද? නාම රූප කියන්නේ මොකක්ද? නේද? හරි. එතකොට නාම પરම්පරාව රූප પરම්පරාව කියලා මේ රූපී අරූපී දේවල් දෙකක් මෙතන වැඩපිළිවෙලක් යනවා. ආන්ගේ වැඩපිළිවෙල හිඳයි ස්පර්ශේ ආයතන හටගත්තේ. ඒ ආයතන හටගන්න හේතුනේ මෙන්න මේ නාම රූප කියන මෙන්න නාම රූප කියලා කියන මෙන්න මේ සංතතිය චිත්ත පරම්පරාවක් ඒ වගේම රූප පරම්පරාවක් දැන් අපි ගන්නකො මේක තේරුම් ගමුකො මෙහෙම කෙටියෙන් කියනවා නම් මට මෙතන තියෙන වැඩපිළිවෙල කොටස් දෙකකට බෙදන්න පුළුවන් රූපී වූ වැඩපිළිවෙලක් සහ අරූපී වූ වැඩපිළිවෙලක් තියෙනවා මෙතන රූපයන්හි සකස් වීමක් තියෙනවා. ඒ වගේම අරූපයන්හි සකස් වීමක් තියෙනවා. නැවත නැවත නැවත නැවත නැවත නැවත මේක සකස් වීමක් වෙනවා. ඒක ගැනත් අපි තව ටිකකින් විස්තර විභාග සහිතව සාකච්ඡා කරන දැන් ඔහොම පොඩ්ඩක් තව යන්න ඉස්සරහට. එහෙනම් ඔන්න ඔය රූප પરම්පරාවක් නාම પરම්පරාවක් කියන දෙකක හට ගැනීමක් සකස් වීමක් පුද්ගලයාය සත්‍යය කියන තැන සකස් වෙනවා. ආන්ගේ සකස් වීම හිඳයි මේ ආයතනන්නේ සකස් වීම වෙන්නේ. එහෙනම් නාම රූප කියන වැඩපිළිවෙල නැත්තම් ආයතන සකස් වෙන්නේ නැහැ. නාම රූප කියන වැඩපිළිවෙල නැත්තම් ආයතන සකස් වෙන්නේ නැහැ. නාම රූප වලට හේතුව කුමක්ද? විඥානය නේද? විඥානය කියන්නේ විඥානය කියලා කියන්නේ අපිට මේ තියෙන දැනීම නැත්නම් ඔතෙන්දී අපි කියනකොට ප්‍රතිසන්දි වශයෙන් ඇතිවෙන විඥානයක් තියෙනවා. ඒක ගැන අපි පස්සේ සාකච්ඡා කරනවා. නමුත් විඥානය කියලා කියන්නේ මෙන්න මේ දැනීමේ ස්වභාවය නැත්නම් සිත. හරි? හරි. විඥාණයට හේතුව මොකක්ද? ඔව් ඔන්න මහා නිදාන සූත්‍රයේදී ඔතෙන්දී අනිත් පැත්ත හැරෙනවා. විඥාණයට හේතු වෙන්නේ නාම රූපයි. නාම රූප වලට හේතු වෙන්නේ විඥාණයයි. විඥාණයට හේතු වෙන්නේ නාම රූපයි. නාම රූප වලට හේතු වෙන්නේ විඥාණයයි. විඥාණය හටගන්නට හේතු වෙන්නේ නාම රූපමයි. මේ දෙක අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය වශයෙන් අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනවා. අන්නේ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වීම අනවරාග්‍ර සංසාරයේ මෙච්චර දිග ගමනක් යන්න හේතු වෙන ලොකු සංදියක්. ලොකු කාරණාවක්. බලන්න මේක නිකන් තේරුම් ගන්න පුළුවන්. මේක වහා වැවීමක් වෙන හැටි බලන්න. සියඹරයට පෙර කරනවා. ගහක් හැදෙනවා. ඒ ගහින්ද සියඹලයට ගොඩක් හැදෙනවා. ඒ සියඹලයට හින්ද ආයෙ ගස් හැදෙනවා. ඒ ගස්ින්ද ආයෙ සියඹලයට ගොඩක් හැදෙනවා. ආයෙ ඒව හින්ද මේක දෙපැත්තට හේතු වෙන්න ගත්තොත් කොහෙද නවතින්නේ? ආන්න ඒ වගේ ඉවරක් නැති වැරීමක් ඉවරක් නැති වැරීමක් මෙන්න මේ දෙපැත්තට ප්‍රත්‍ය වෙනවා. අන්න ඒ දෙපැත්තට ප්‍රත්‍ය වීම මෙන්න මේ ගැටලුවට ලොකුම හේතුවක්. ඒක තමයි අපේ මේ ත්‍රිග ගමනට හේතු වෙන්නේ. නාම රූප විඥාණයට හේතු වෙනවා විඥාණය නාම රූප දෙක දෙපැත්තට හේතු වෙවි හේතු වෙවි හේතු වෙවි හටගන්නවා. මේ ගැන අපි සාකච්ඡා කරමු තව ඉස්සරහට ওই විදිහටම. හරි. එතකොට නාම රූප හින්දා විඥානය හට ගන්නවා. විඥානයේහි නිරුද්ධ වීම නාම රූපයන්ගේ නැතිවීමට හේතුවක් වෙනවා. ඔය වගේ අනිත් පැත්තට බලාගෙන බලාගෙන බලාගෙන ගියොත් නේද? ඒ ඒ දේවල්ගේ දැන් ජරා මරණ නැති වෙන්න නම් අපි ඉතලා කතා කරා වගේ ඔව් ජාතිය ශේරීමෙන් ජාතිය නිරුද්ධ වීමෙන් ජරා මරණ නැති වෙනවා. ඒ වගේම භවය නිරුද්ධ වීමෙන් භවය ඡය වීමෙන් ජාතිය නැති වෙනවා. ඒ වගේම උපාදානය නැතිවීමෙන් භවය නැති වෙනවා. සංඛාව නැතිවීමෙන් උපාදානය නැති වෙනවා. වේදනාව නැතිවීමෙන් නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙනවා. මේ විදිහට ඔන්න මේ සූත්‍රයේ වේදනාව දක්වා දේශනා කරලා වේදනාව ඇතිකල්හි තණ්හාව ඇත කියලා ඔන්න අපිට වටිනම කාරණා ටිකක් අපේ ජීවිතයේ ඔය මගේ කියලා ගොඩ නැගිච්ච වැරදීමක් තියෙනවා නේද? ආන්ගේ වැරදීමට හේතු වුණ සංසාරගත හේතුවක් තියෙනවා. හරිද? ආන්ගේ සංසාරගත හේතුවත් මේ කාලයේ තියෙන හේතුවත් කියලා දෙකක් තියෙනවා. එකම වේදනාවල් ඇති වෙන තණ්හාවේ ප්‍රභේද දෙකක් හරිද? වේදනාව කියලා එකම ප්‍රත්‍යයෙන් සිද්ධ වෙන තණ්හාව කොටස් දෙකකට බුදුරජාන් වහන්සේ උතෙන්දී දේශනා කරනවා එතකොට ඒ මොකක්ද? භවගාමී ගමනකින් අපිට මෙතන සකස් වෙන තණ්හාවකුත් ඒ වගේම මේ මොහොතේ ඇති වෙන තණ්හාවකුත් කියන දෙකක් මේ බලන්න මේ දෙක කොහොමද උනේ කියලා. ළමයෙකුට අම්මේ කිරි ටිකක් කටේ තියෙනකොටම ඉපදිච්ච ගම. එයාට ඇතිවෙන ශප වේදනාව කෙරෙහි තණ්හාව හැදෙන්න හේතු වෙන්නේ මේ ජීවිතයේ කාරණාවක්ද සසර හේතු වෙච්ච කාරණාවක්ද සසර හේතු වෙච්ච කාරණාවක් හේතුවෙන් ඔන්න එයාට සැප වේදනාව කෙරෙහි තණ්හාව කෙනෙකු උපදිනවා අම්මගේ නැලවිලි ගීත අම්මගේ ස්පර්ශය අම්මගෙන් ලැබෙන පංචකාම සම්පත්තියෙන් ලැබෙන පළවෙනි වස්තුව අම්මා හරි ටික දවසකින්ම මොකද වෙන්නේ අම්මාගේ රූපය දැකීමෙන් එයාට සැප වේදනා ඇති වෙන්න පටන් ගන්නවා අන්න ඒක මොකද ඒක එතකොට මේ ජීවිතේ දැන් මේ වර්තමානයේ හටගත්ත දෙයක් හැබැයි ඒක ආය හේතු වෙනවා සංසාර ඉපදෙනකොටම සක්කාය දිට්ඨිය නෑ කියලා සඳහන් කරනවා. ඇයි ඉපදෙනකොටම යාට අම්මාය තාත්තාය මමය මගේය මොකක්වත් නැහැ ටික දවසකින් මගේ අම්මා කියන සංකල්පය හැදෙනවා වචනේ දන්නේ නේද මේ මගේ වස්තුවක් මොකද මගේ පස්සෙමයි ඉන්නේ මට සපවල් වේදනා ලබා දෙන මේක වස්තුවක් කියලා කුමන භාෂාවක දරුවෙකුට වුණත් Tamange මව්ගෙන එකම අදහසක් වෙනවා ආන් ඒ තමයි අම්මා ගැන උපාදානය ආරම්භ වෙන හැටි මෙන්න මේ මේ විදිහට අම්මව නැතුව බැරි වෙනවා. තාත්තව නැතුව බැරි වෙනවා. සෙල්ලම් බඩු නැතුව බැරි වෙනවා. උපදිනකොට මේ එකක්වත් නැතුව බැරි උනේ නැහැ. දැන් කීයක් නැතුව බැරිද? ඔය නැතුව බෑ නැතුව බෑ නැතුව බෑ කියන හැම එකකින්දම දුක් උපදිනවද නැද්ද? එහෙනම් තණ්හාව අපි සමහර වස්තු මේ අතීත තණ්හාව හේතු වෙලා ප්‍රත්‍ය වෙලා සමහර වස්තු අපි මේ ජීවිතයේදී උපාදාන බවට පත් කරගන්නවා. එතකොට ඒ වස්තුව නැතුව බැරි වෙනවා ටික දවසක් ඉන්න. ගාමිණී කියලා පුද්ගලෙක් හිටියා. මේ පුද්ගලයාට රූමත් බිරිඳක් හිටියා. මේ බිරිඳ මැරුණා. මෙයාට හොඳට මුදල් තිබ්බ කෙනෙක් මට මතකයි රජ කෙනෙක් වෙන්න ඕනේ. නැත්නම් සිටුවරේ මේ මලමිනිය බෙහෙත් ගල්වලා ගේ ඇතුලේ තියාගෙන හැමදාම රැට විලාපතිය තියනවා. හරි. පස්සේ මේ තැනත්තාව බුදුරජාන් වහන්සේ ළඟට එකතු කරගෙන ගියා. බුදුරජාන් වහන්සේ එක ප්‍රශ්නයක් ඇහුවේ. ගාමිණිය ඔබ ඔබේ රූමත් බිරිඳ ජීවිතේ පළවෙනි වතාවට දකින්න ඉස්සෙල්ලා ජීවිතයේ පළවෙනි වතාවට දකින්න ඉස්සෙල්ලා මරුණා නම් ඔබට ඔය වගේ දුකක් තියනවාද? කවදාකවත් දැකලා නැහැ. ඒ දැක ගන්න ඉස්සෙල්ලා මරුණා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මොකද ඔය දුක් ඇති වෙන්න හේතුනේ? ආන් ඒ වස්තුව මෙයාට දැකීම හේතු කොටගෙන ඒ කියන්නේ මෙයාට තිබ්බ දැකීමේ තෘෂ්ණාවක්. ඒක තිබ්බේ සියලුම අය කෙරෙහි. ඒ කියන්නේ ඇහෙන් දැකීමේ තෘෂ්ණාවක් තිබ්බා. නමුත් අර බිරිඳව දැක්කට පස්සේ ඊට වැඩිය වෙනස් දෙයක් මෙතන සිද්ධ වෙලා වගේ. ඒ කියන්නේ මේ ලෝකේ වෙන කිසිම ස්ත්‍රියක් එයා දැකලා නැද්ද? ආ තව ස්ත්‍රියක් දැකලා තියෙනවා. නේද? මේ ස්ත්‍රිය කෙරෙහි එයාට උපාදානයක් සිද්ධ වෙලා වෙනසක් වෙලා එයාගේ හිත අමුතු වෙලා මොකක්ද වෙලා මේ එහෙම වෙච්ච ඒවා තියෙනවද දන්නේ නේද? දරුවෝ ගැන ස්ත්‍රී පුරුෂයන් ගැන විතරක් නෙවෙයි දරුවෝ ගැන මුණුපුරෝ ගැන නේද? දුවලා ගැන පුතාලා ගැන එතකොට අම්මා ගැන තාත්තා ගැන ඒ වගේ යාළුවෝ ගැන එහෙම වෙලා නැද්ද? නැතුව බැරි තත්ත්වයටපත් වෙලා. සමහර අයව දවසකට සැරයක් බලන්න ඕනේ. සමහර අයව දවස් කීපයකට සැරයක්වත් බලන්න ඕනේ. සමහර අයව සතියකට සැරයක් බලන්න ඕනේ. සමහර අය මාසෙකට සැරයක් බලන්න ඕනේ. නොබලා ඉන්න බැරුවා කියලා මේ කිලෝ 70 80ක් උස්සගෙන මස් පර්වතයේ උස්සගෙන ඉතින් යනවා වේගෙන් යනවා බඩු උස්සගෙන යනවා හොර ගගහ යනවා ඉතින් යනවා අපි ඔක්කොම යනවා නේද? මොකද මේ ඔය වාහනයක් දුවන්නේ මොන මොනවෙන්ද? වාහනයක් වේගෙන් පාර යනවා. මොනවෙන්ද දුවන්නේ? පෙට්‍රල්. හොඳට විශ්වාසයි. එනගේ තියෙන පාරායන තියෙන වාහනයකට පෙට්‍රල් දාපුවා දුවනවද? අරිය දුර ආයෙන්ද? අරිය දුර ඇතර තියෙන ගමන් දුවනවද? නැහැ. රියදුරා තුල තියෙන තණ්හාව හේතු කොටගෙනයි වාහනේ යන්නේ. ඒක දකින්නයි ඔය යන්නේ. අහණ්ඩයි යන්නේ. විඳින්නයි යන්නේ නේද? වේගෙන් යනවා සමහර අය. මොකද වේගය වැඩි. ඉක්මනට දැක් ගන්න යනවා. ඉක්මනට අහ ගන්න යනවා. ඉක්මනට බේර ගන්න යනවා. නේද? දකින්න නැති වෙයි කියලා බයට යනවා. එහෙනම් ඔය වේගය වැඩි මොකද? තණ්හාවේ තණ්හාවයි ඔය වහන් දුවන්නේ. හරිද? එහෙනම් ඔන්න දැන් අපි බලමු මේක උපාදාන දක්වා ඇති වෙන වැඩපිළිවෙලක් බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා දැන් ඔන්න අපිට අහු වෙන්නයි යන්නේ වැරදිච්ච තැනක් හොත්තට අහු වෙන්න යන්නේ. හරිද? හේතු සහිත කරන්න දෙයක් නැහැ. පොඩ්ඩක් ඉතින් ඇත්ත කතා කරමු. ඇත්ත කතා කරනකොට මේ වැරද්ද අල්ලගන්න පුළුවන්. හැබැයි මේ වැරද්ද අල්ලගත්තේ නැත්නම් තවදුරටත් තවදුරටත් තවදුරටත් වස්තු උපාදානය වෙන එක නවත්තන්න බෑ. භවය සකස් වෙන එක නවත්තන්න බෑ. එහෙනම් පුදුම වටිනාකම පුදුම වැඩ මේ අපි ගැන අංශු මාත්‍රයක්වත් අඩුවක් නැතුව සම්මා සම්බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙන විදිහ අපේ මේ උපකරණය අපේ මේ මානසිකාරය අපිට අයිති නැතුව සිද්ධ වෙන මේ වැඩපිළිවෙල කොච්චර ලස්සන විග්‍රහයකට ලක් කරලා තියෙනවද කියලා මහා හැඟීමක් ඇති වෙනවා අපිට මේ විග්‍රහය ගැන බලනකොට. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා තණ්හාව ඇති කල්හි පරේෂණය සිද්ධ වෙනවාය කියලා. පරේෂණය මොකක්ද නැහැ බලමු නේද? හ්ම් ඔන්න අපි හිතමු තරුණ පුතෙක් ඉන්නවා කියලා. මේ තරුණ ළමයා පාරේ ඇවිදගෙන යනකොට අවුරුදු 17ක 18ක විතර කියලා හිතමුකෝ. ස්ත්‍රීන් 20ක් 30ක් 40ක් විතර දකින්න ගැහන් ළමයි ඉන්නේ. එතකොට මේ දැකීමේ ආසාව එයාට තියෙනවා. නමුත් එක ගැහැණු ළමයෙක් දැක එයාගේ හිතේ තණ්හාව හේතුවෙන් වැඩි සතුටක් ඇති වෙනවා. හරි? අපි හිතමු ඒක එයාද කරගත්තේ. ස්පර්ශයේ හේතුවෙන් එයාට වැඩි සතුටක් ඇති වෙනවා එක ගැහැණු ළමයෙක් දැකලා වැඩි සැප වේදනාවක් වැඩි සතුටක් ඇති වෙනවා. ආන්ගේ සතුට ඇති වුනහම ඇති වුණාට පස්සේ දැන් ඒ කට්ටිය මේ පැත්තට ගියා කියලා හිතන්නකො. ඔන්න ආයේ මේ පැත්තට එනවා. එනකොට මෙයා මොකද කරන්නේ? 20 දෙනාම උතනින් යනවා. මොකද කරන්නේ? මොකද කරන්නේ? හොයනවද නැද්ද? හොයනවා. ඇයි හොයන්නේ? තණ්හාව ඇති වෙච්ච හිඳයි නේද? තණ්හාව හේතු කොටගෙන එයා පර්යේෂණය කරනවා. ඒ කියන්නේ හොයනවා. අන්න එයාගේ හිත අන්න ඒ தත්ත්වයටපත් වුනහම කියනවා පර්යේෂණ කියන මට්ටමට තණ්හාව වැඩි වුණා කියලා. හරිද? කියන්න බලන්න හොයන එක අතීතයේ සිද්ධ වෙලා තිබ්බද නැද්ද? හොයනවා. මොකද හොයන්නේ? ඒ වස්තුව දැක්කහම වැඩි සතුටක් ඇති වෙන දෙයකට හේතුනේ සංහාවයි. දැකීමේ තණ්හාවයි. එහෙනම් දැකීමේ තණ්හාව එක වස්තුවක් කෙරෙහි පොඩ්ඩක් වැඩි වෙනවා. වැඩි වුණාම එයාට කට්ටිය ගොඩාක් ගියාට වැඩක් නෑ. එයාගේ වැඩේ මොකද්ද? දැන් අපි හිතමුකෝ මට මෙතන ඒ වගේ වස්තුවක් තියෙනවා කියලා අපි හිතමු. දැන් මම බණ කියන ගමන් එහෙනම් මොකද කරන්නේ? හොයනවා ආයෙ කිසි කතාවක් නෑ හොයනවා. නේද? හ්ම් බලනවා ආපු ගමන් බලනවා මේ ගොඩාක් ඔක්කොම මස් පර්වත නේද? නමුත් නේද? එක මස් පර්වතයක් ගැන හොයන්නේ ඇයි? දැකීමේ තණ්හාව හින්දා. ඒක කරගන්න එකක්ද වෙන එකක්ද? ඒක සිද්ධ වුණා. හේතු ඇතුවද හේතු නැතුවද? හේතු ඇතුව. මොකද්ද හේතුව? තණ්හාවයි. හරි? ඔන්න පර්යේෂණ මට්ටමට එනවා යම්කිසි වස්තුවක් වෙන් කරලා හොයා හොයන මට්ටමකට අපේ හිතපත් වෙනවා ඒක අපි දන්නේ නැතුව සිද්ධ වෙච්ච දෙයක්. අන්න එතකොට මොකද වෙන්නේ? ඔය වස්තුව වෙලාවකට ප්‍රතිචාරයක් ලබා දෙනවා. ඒ කියන්නේ හිනහ වෙනවා. මේ පැත්තලුත් මේ පැත්ත බලනවා. මම කියවනේ අත කතා කරගන්න වෙනවා කියන්නේ. මොනවා හරි අපි කැමති පරිදි ඒ වස්තුවේ හැසිරීමක් Tamanට දැනෙනවා. ඒක හම්බෙන්නේ හෙව්වොත් විතරයි. මේ කාරණාව අපි නිකන් කතා කරමුකෝ කාට හරි කවුරු හරි ගැන උනන්දුවක් ඇති වෙනවා කියන්නේ නේද? එතකොට පරිශ්‍රය කරනවා. දැන් අපි හිතමු මට මෙතන ඉන්න කවුරු හරි ගැන උනන්දුවක් ඇති වෙලා. එතකොට වෙන කාට හරි මං ගැන උනන්දුවක් ඇති වෙලා. එයාගේ පරිශ්‍රණය තියෙන්නේ මේ පැත්ත ගැන. මගේ පරිශ්‍රණය තියෙන්නේ වෙන පැත්තක් ගැන. දැන් එතකොට අර පැත්තෙන් තියෙන පරිශ්‍රණය ගැන මෙතන ප්‍රශ්නයක් එනවද? නෑ ඒක තනියම ගියාවේ. හැබැයි මම පරිශ්‍රණය මට මම වගේ පැත්තෙන් පරිශ්‍රණය සිද්ධ වෙන වස්තුවෙන්ම මට යම් ආකාරයක ප්‍රතිචාරයක් ලැබුණොත් බලාපොරොත්තු වෙන දෙයක් ලැබුණොත් කෙටියෙන් කියනවා නම් හිනාවක් ලැබුණොත් බැල්මක් ලැබුණොත් මොකද වෙන්නේ? හිත එකපාරටම වෙනස් වෙනවද නැද්ද? ආන්තව පියවරක් උඩට යනවා. ඒකට කියනවා ලාභය කියලා. හරිද? ලාභය කියන මට්ටමට තණ්හා වැඩි වෙනවා. මොකද දැන් හම්බෙලා අපේ නවුනා අපේ කතා කරා නේද? ආ නේද බැලුවා කියලා පිස්සු වගේ නේද? ඊට පස්සේ පිස්සු වගේ. නේද? මං කියවනේ අත්ත කතා කරගන්න වෙනවා කරන්න දෙයක් නැහැ. ඒක තමයි මේ මේ ලෝකේ සිද්ධ වෙන දේ. මේක තමයි අපි භවගාමී ගම. මේක කතා කරන්නේ ලැජ්ජාව වෙන්න දෙයක්. ලැජ්ජාව වෙන්න දෙයක් නෑ. ඇයි? මේක තමයි භවය තීරණය කරන්න පයින් පැනින්න. මේක තමයි අපි වරද්ද ගන්න තැන. මෙතනමයි නවත්තන්න ඕන තැන. නේද? නවත්තන්න නම් මේ ක්‍රියාකාරීත්වය දැනගන්න ඕන. ඔළුව උලුක්කනවා වගේ වෙන්නේ. නේද? හ්ම්. ඔන්න ඔය වගේ වුණාට පස්සේ ඊළඟට මොකද කරන්නේ? විතර්ක ලාභය ඉස්සෙල්ලාම පරිේශණය ඊට පස්සේ ලාභය ඊට පස්සේ මොකද කරන්නේ? Tamanට විතර්ක පහළ වෙන්න පටන් ගන්නවා. හොඳයිද නරකයිද මෙහෙම වුණොත් කොහොමද මෙහෙම වුණොත් කොහොමද මෙහෙම වුණොත් කොහොමද කියලා හරිද විතර්ක පහළ වෙන්න පටන් ගන්නවා අන්න ඒකට කියනවා විතර්ක විනිශ්චය කරන හැම වෙලේම විතර්ක කර කර විතර්ක කර කර අර වස්තුව ගැන නොයේකුත් නොයේකුත් ආකාරයේ විනිශ්චයන් ඇති කරගන්න පටන් ගන්නවා. කරුණු හොයන්න පටන් ගන්නවා. හරිද? ඒ හොය හොය හොය හොය ඒ කරුණු විනිශ්චය කරනවා. අන්න ඒ தත්ත්වයට තමයි ඊළඟටපත් වෙන්නේ. ඔය ලාභය ලැබුණාට පස්සේ ඊළඟටපත් වෙන්නේ ඒ වගේ தත්වයකට. එතකොට ඊළඟටපත් වෙන්නේ මේ වගේ தත්ත්වෙට ඉතින් ඔන්න ඔය වගේ தත්වයකටපත් වෙනකොට අපේ හිත අපි ඒක දන්නේ නැහැ. හරි? අපි ඒක දන්නේ නැතුව අපි දන්නේ නැතුව දැන් පැත්තකට වෙලා කල්පනා කරනවා. මෙන්න මේ කාලෙදී අපි තුමු මේ තරුණ පිරිමි ළමයෙක් ගැන අපි කතා කරේ ඉතින්. අම්මලා තාත්තලා දැනගන්නවා මේ ළමයා මොකක් හරි අර අර දඟලපු අර පිහිලු කරපු කෙලි දෙලෙන් හිටපු සැහැල්ලුවෙන් හිටිය ළමයා මොකද කරන්නේ? කල්පනා කර කර ඉඳ පටන් ගන්නවා ගෙදර ඇවිල්ලා හැම වෙලේම බලනකොට ඇති කම්මයි තාත්තා කියනවා මොකද ආ ඔච්චර කල්පනා කරන්නේ නේද දෙන්න දැනගන්නවා දෙමව්පියෝ මොකක් හරි පාටලැවිල්ලක් තමයි කියන්නේ නේද අන්න බලන්න හොඳට හිතිය කෙනාට දැන් කල්පනා ඒක තමයි විතර්ක පහළ වෙන්න පටන් ගන්නවා අර වස්තුන් ගැන හරිද ඊට පස්සේ ඇති වෙන தත්ත්වය තමයි චන්ද රාගය අධික කැමැත්තක් ඇති වෙනවා විතර්ක විනිශ්චයෙන් පස්සේ ඇතිවෙන ඊළඟ පියවර තමයි ඒ වස්තුව ගැන දරන්න බැරි තරම් කැමැත්තක් ඇති වෙනවා. දරන්න බැරි තරම් ඔව් දැන් ලොකු කැමැත්තක් ඇති වෙනවා අර මේ නාම රූප પરම්පරාවක් ඇතුළේ තියෙන. හරිද? මස් ගොඩක් තියෙන. හරි. ඔන්න ඒ කැමැත්ත ඇති වුණාට පස්සේ අපේ හිත හරියට මුලාවටපත් වෙනවා. ඊට පස්සේ තමයි හතරස් දේවල් රවුම් වෙලා පේන්න පටන් ගන්නේ. රවුම් දේවල් හතරස් වෙලා පේන්න පටන් ගන්නවා. මොන අඩුපාඩු තිබ්බත් හොඳමයි තියෙන්නේ. ආන් ඒ කාලෙට කියනවා අපේම වගේ මගේම වගේ කියලා සටහන් දැනෙන්න සටහන් පිරික්සන එකට කියනවා අධ්‍යවසනය කියලා. හරි? ඒ தත්ත්වයටපත් වෙනවා කියලා. මොකද කියන්නේ? අත්දැකීම් ඇත අත්දැකීම් නැත මොකද කියන්නේ අත්දැකීම් ඇත මොකද අපි කාටත් සිද්ධ වෙන පොදු වැඩපිළිවෙලක් එක හරි එතකොට ඒ වෙනකොට මොනතරම්වත් ඕනෑ තරම් ඒ වස්තුවේ මගේ නෙවේ ගැළපෙන්නේ නැති ඕන තරම් දේවල් තියෙනවා තිබ්බට පේන්නේම කොහොමද ගැළපෙනවම විදිහටම පේන්නේ හොඳටම හොඳටම පිසු හොඳටම පිස්සු කවුරු කිව්වත් බෑ Tamange හිතට දැනෙන්නේ මගේ වගේ මගේ වගේ මගේම වගේ කියලා අර ඔක්කොම ගලප ගන්නවා නොගැලපෙන දේවල් ගලපනවා හරි ඕක ඉතින් ටිකක් කළුයි තමයි ඒ වුණාට ඉතින් කියලා ඔන්න <laughs> කළු වුණාට මෙහෙමයි සුදු වුණාට මෙහෙමයි කොට වුණාට මෙහෙමයි උස වුණාට මෙහෙමයි මේව වයස වුණාට මෙහෙමයි බාල වුණාට මෙහෙමයි ඔක්කොම සාධාරණීකරණය කරගන්න. හරිද? ඒ ඒ ඒක සිද්ධ වෙනවා ඒ වස්තුන් පිළිබඳ එහෙම සිද්ධ වෙනවා. ඉතින් අන්න එතකොට ඉතින් ආයේ උඩරිම ගැලපෙනවා තමයි දැන්. ඔක්කොම වැහෙනවා. මේ ලෝභය සම්පූර්ණ ඇත්ත වහනවා අපේ. හරිද? ලෝභය කියන එක එකෙන් අකුසලයක් ලෝභය කියන්නේ අකුසලයක්. ඒ අකුසලය අපේ හිතට ඇත්ත වසන් කරනවා ඇත්ත දැනෙන්නේ නැතුව යවනවා හරියට හිරිවැටිච්ච ශරීරයේ හිරිවැටුණොත් සීතුස් දැනෙන්නේ නැහැ නේද කකුලක් සම්පූර්ණයෙන් හිරිවැටුණොත් තුවාලයක් ඇති වුණා දැනෙන්නේ නැහැ වගේ ඇත්ත ඇත්ත දැනෙන්නේ නැති වෙන්න අකුසලය අපිව හිත හිරිවට්ටනවා වගේ හරියට නිකන් මේක උදාහරණයකින් දැනගත්ත හැකි කවුරු හරි භාගයක් ටොෆි එකක් කාලා ඉතිරි භාගය අපිට දෙනවා. කයිද? මේ ඇයි ඒ කන්නේ නැත්තේ? මේව කටෙන් අරන් දෙනවා ඉතිරි භාගය ආවා කන්න. නෑ කොහොමත්ම කන්නේ ඇයි අන්න අපිට අරමුණු වෙනවා කේටෙහි පිළිකුල් බව නේද? මිනිස්සෙක්ගේ කටක තියෙන කියලා පිළිකුල්, ඊටා පිළිකුල්, දුගඳයි, අප්‍රසන්නයි මේකේ මොනවද මේ දත් පහට තියෙනවා සෙම තියෙනවා කෙල තියෙනවා කියලා අරමුණු වෙනවා අරමුණු වෙන හින්දා ඒක අපේ කටේ දාගන්න කිසිම විදියකින් පුළුවන්කමක් නැත්තේ නැහැ හැබැයි තමන්ගේ දරුවෙක් දුන්නොත් දරුවෙක් දුන්නොත් ගානක්වත් නැහැ. ඇයි ඒ දරුවාගේ කටේ තියෙන කේතය පිළිකුල් දුගඳ අප්‍රසන්න ඒවා නෙවෙයිද? ආන් ඒක වැහෙනවා. ඇත්ත වැහෙනවා. අනේ ඇත්ත වැහෙන හැටි තමයි ඒ. ඒ වගේ යම් කිසි වස්තුවක් පිළිබඳ ඡන්ද රාගයක් ඇති වෙලා ඇති වුනහම එතනින් එහාට මොකද වෙන්නේ? අධ්‍යවසනය කියලා කියන සටහන් පිරික්සමින් මගේ යයි සටහන් පිරික්සමින් ඔක්කොම ගලප ගන්නවා. ඇත්ත සම්පූර්ණයෙන් වැහෙනවා. ඒක වෙනවා. ලෙඩේ හැදෙන්නේ. විස බීජේ හැදෙන්නේ. හරි? ඊට පස්සේ මොකද වෙන්නේ? මගේමයි කියලා අල්ලගන්නවා හිතේ. මගේමයි කියලා අල්ලගන්න ඕනම තත්වයක් යටතේ මගේ පරිග්‍රහය කියන්නේ ඊළඟ ඊළඟ පියවර. දැන් තණ්හාව වැඩිලා වැඩිලා වැඩිලා වැඩිලා මේ එක නාම රූප પરම්පරාවක් අල්ලගෙන දැම්මේ. හරි. හරියට නිකන් ගොදුරක් අහුවෙච්ච සතෙක් වගේ. හ්ම් ගැරලියෙකුට ගෙම්බෙක් එහෙම හම්බුනම කොහොමද? නේද? අල්ලගත්ත අල්ලගත්ත අල්ලගෙන ආතහරින්න යන්නේ අපි ගිහිල්ලා ඇද්දොත් එහෙම. හ්ම් හ්ම් අතහරින්නේ නැහැ නේද? අන්න ඒ වගේ තද අල්ලා ගැනීමක් අල්ලගෙන දැන් ඉන්නේ මේක මගේමයි මගේමයි කියලා අල්ලාගෙන තියෙනවා. එතකොට කියනවා පරිග්‍රහය කියලා. හරිද? මෙන්න මේ ඒක අපේ හිතේ ඇතිවෙන සැකසීමක්. අය මතක තියාගන්න ඕනේ. ඒක අපේ හිතේ ඇතිවෙන සැකසීමක්, සකස් වීමක්. ඒක මං කරගත්ත දෙයක්ද? නෑ. වෙන කෙනෙක් මාව අල්ලගෙන නම් ඒක එයා කරගත් එකක්ද? නෑ. නේද? හරි. ඒකට කියනවා පරිග්‍රහය කියලා. දැන් මගේ කියලා අල්ලගත්ත ගමන් ඊළඟට තව එකක් එනවා. ඒක තමයි වෙන කාටවත් දෙන්නේ නැහැ. වෙන කාටවත් බලන්න දෙන්නෙත් නැහැ. වෙන කාටවත් අහන්න දෙන්නෙත් නැහැ කියලා මේ නේද පුරුෂයෙක් විසින් ඉච්ඡාක් කරක් නේ වස්තුන් ඒක උපකරණයක් වෙන්න පුළුවන් ඒක ඉදමක් වෙන්න පුළුවන් ඒක වෙනත් දෙයක් වෙන්න පුළුවන් හරිද ඒ හිත්වල ඇති වෙන විදිහ දෙන්නේ නැහැ වෙන කාටවත් කියලා. දැන් ඊට මක් කියලා හිතන්නකො යන්තම් ඉවක් හම් වෙනවා අපේ තාත්තගෙන් මට මේ ඉඩම් කියලා ලැබෙයි වගේ කියලා. මේ අනිත් තුන් හතර දිනක් මේකට පොඩ්ඩක් බැල්ම දාගෙන ඉන්න. නැත්නම් අම්මගෙන් මෙන්න මේ රත්තරන් බඩු ටික හම්බෙයි වගේ නේ. ඒ ඉන්නකොට තාත්තාටින් නිකන් හරි කියනවා. ඒ කියන්නේ දැන් අර වෙනදා තිබ්බට වැඩිය තණ්හාව ඇති වෙලා තියෙනවා. තාත්තගෙන් නිකන් හරි කියනවා. මගේ අදහසක් තියනවා ටිකක් ලොකු එක්කෙනාට දෙන්න වගේ කියලා ආන්ලාභය හම්බ වෙනවා. ඒ පරිශ්‍රණය කර කර ඉන්නේ. එතන පරිශ්‍රණය කර කර ඉන්නේ මේක මට හම්බෙද මට හම්බෙද කියලා තෝරන ලාභය හම්බෙනවා. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? විතර්ක වෙනස්සේ කොහොම හරි කරලා හොඳට සලකලා හරි මේ ඉන්නෝනේ මේ දවස් ටිකේ පොඩි හිතක් තියෙනවා. මෙහෙම කරොත් මෙහෙම වෙයි, මෙහෙම කරොත් මෙහෙම වෙයි. ඔය තියෙන්නේ වෙන වැඩ නැහැ. මේ මැරෙනකොට දායයන්ට තියෙන ඉඩම ගන්න මොනතරම් නේද? මොනතරම් කල්පනාවල් වලට වැටෙනවද? හරිද? ඊළඟට මොකද වෙන්නේ? ලොකු කැමැත්තක් ඇති වෙනවා. ඒ ඔය ඊටම ගත්තොත් මම දන්නවා කරන වැඩේ කියලා දැන් අර ඉස්සලා තිබ්බට වැඩිය ලොකු කැමැත්තක් හට ගන්නවා. ඊළඟට මොකද වෙන්නේ? මේක මගේමයි කියලා සටහන් ඇති වෙනවා. මේක මගේමයි කියලා අදහසක් ඇති වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? මගේ කියලා අල්ලා ගන්නවා. ඒත් එක්කම දැන් හිතෙනවා තාත්තා කාට හරි දෙයිද දන්නේ නැහැ. තව මේ අල්ලගෙන තිබ්බට තව දීලා නැහැ. හරිද? දෙයිද දන්නේ වෙන කෙනෙකුට නම් දෙන්න බෑ කියලා මසුරුකම හරගන්න. එහෙනම් පරිග්‍රහයෙන් පස්සේ මොකද්ද? මසුරුකම කියන එක හරගන්න. හරි. මසුරුකම කියන එකේ තේරුම මොකද්ද? වෙන කෙනෙකුට අයිති වෙන්න දෙන්නේ නැති වෙන විදිහට ඇතුළෙන්ම ඇති වෙන ප්‍රබල සංහාවට කියනවා මසුරුකම කියලා. මසුරුකම ඇති වුනහම මොනවද දන්නේ ඕන වෙන්නේ? බල්ලෝ ඕනේ. දඬු මුගුරු ඕනේ. නේද? පොළු ඕනේ. වැටවල් ඕනේ. ගේට්ටු ඕනේ. මොකද ඒ? ආරක්ෂා කරගන්න. ආන්ගේ මසුරුකමත් එක්ක ඊළඟට ඇති වෙන අපේ හිතේ ඇති වෙන තණ්හාවේ ඊළඟ පියවර තමයි රැක්ම කියලා කියන්නේ. හරිද? මේ ඔහේ ගලාගෙන යන නාම රූප પરම්පරාවක් පිළිබඳව තමන්ට ඇති වෙන මානසික වෙනස මගේ කියලා අල්ලගන්න බැරි ගැලීමක් තියෙන තැනක ගලාගෙන යන දෙයක් පිළිබඳ Tamanට ඇතිවෙන වැරදීම ඇත්ත වැසීම හරිද වැහිලා ගිහලා දැන් මොකද වෙලා තියෙන්නේ රකින්න දැන් ලෑස්ති ඒක තමයි ඔය සිල් ගන්න පොය දවසට එන්නේ නැත්තේ සමාදාස වලට මොකද මං අහනවා මොකද අම්මේ ආවේ නැත්තේ අනේ ඉතින් අර ඉඩම් දරුවන්ගේ ඉඩම් බලා ගන්න දැන් රකින්න බෑ කොල්ලවත් රකින්නත් ඕනේ දරුවෝ රකින්නත් ඕනේ, මුණුබුරෝ රකින්නත් ඕනේ. ඒ මදිවට අර නේද? අර දශක ටිකේ කොහොමද තියෙන්නේ? <laughs> එක කාලයක් තියෙන කාගේ කාලෙද? බාලලාගේ කාලයක් තියෙනවා. ඒ තමයි ආරක්ෂා කරන කාලය. නේද? එතකොට එහෙනම් ඔන්න රැකීම දිගටම ආරක්ෂා කිරීම සඳහා වැඩපිළිවෙල හදා ගන්නවා. ඉතින් මොකද කරන්නේ මේ ලෝකයේ තියෙන මස් පර්වත වලින් දෙකක් හෝ තුනක් හෝ හතරක් හෝ අනිත් ඔක්කොම හෙදුවන තැනක දියපු දෙයින් අනිත් මස් පර්වත ඔක්කොම පණිය තැනක පැනපු දෙයින් මට කියලා මගේ කියලා අර උපාදාන වෙච්ච දෙක තුනක් ආරක්ෂා කිරීමේ ලොකු වගකීමක් වැටිලා නේද කෝටි 700ක් සෙනගින්න තැනක මගේ උපාදානය හරියට නිකන් මහා මේරු පර්වතයක් ළඟ තියෙන දූවිල්ලක් වගේ පුංචි. මේ කෝටි 700ක් මස් ටික කොට ගැහුවොත් එහෙම ඒකෙන් දෙකක් තුනක් කියන්නේ මහා මේරු පර්වතය ළඟ තියෙන දූවිල්ලක් වගේ. හැබැයි ඒ මහා මේරු පර්වතය ළඟ තියෙන දූවිල්ල මට මහා මේරු පර්වතයක් තරම් බරයි. ඈ මහා මේරු පර්වතයක් ළඟ තියෙන දූවිල්ල මට මහා මේරු පර්වතයක් තරම් බරයි. වැරදීම තමයි ඒ. හරි? ඔන්න ඔය රැක්ම කියන තැනට එනවා. මේ සංසාරගත ගමන යන මේ දවස්වල තියෙන වැඩ පිළිවෙල. ඒක තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ දවස්වල ඕක තියෙනවා නම් මේ දවස්වල ඕක තියෙනවා නම් යන්න තමයි වෙන්නේ. ඕක කිව්වහම හොඳ හිතන්නේ කොහොමද දන්නවද? ඔව් අවුරුදු දෙකකින් විතර මම අඩු කරන්නම් කොහේ ඉස්සරේ ඉඳලා. දැම්ම බෑ. නේද? මං කිව්වොත් අද හැන්දෑවම ඕක අයින් කරන වැඩේ පටන් ගමු කියලා. නෑ තව ටික දවසක් ඉඳලා. අද කාලම හෙට පටන් ගන්නවා. හෙට කාලම හෙට කියනවා අද කාලම හෙට බලන් ගන්නවා. ඕක අපිට හරි පුරුදුයි. හරිද? ඒකට හේතුව නේද? ඕකට අදාළ දෙයක් ලංකාවේ හැමතැනම දොරවල් උඩත් ලියනවනේ. හරි හොඳ එකක් ලියනවා දොරවල් උඩ. නැගත්තේ මොකද්ද? බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට කියලා බාලගිරියා රවට්ටනවා වාගේ තණ්හාව අපිව රවට්ටනවා. එයා හැම වෙලේම කියන්නේ ඕකේ හරි දෙයක් නෙවෙයි හෙට පුළුවන්. ඕකේ හෙට දෙයක් නෙමෙයි හෙට පුළුවන්. බලනකොට මේක තණ්හා කන්දක්. රැක්ම කියන තැනට ආවට පස්සේ රැක ගැනීම සඳහා නොයේකුත් අකුසල ධර්මයන් අපේ సంతානවල හට ගන්න පටන් ගන්නවා. ප්‍රාණඝාත, අදත්තාදාන, මුසාවාද, කාමයේ වර්ධව හැසිරීම, කේලම් කීම්, පරුස වචන කීම්, හිස් වචන කීම් මේවා කොහොම වැඩෙන්නේ? ඔන්න අහවල් නාම රූප પરම්පරාව මගේ පැත්තට රැක ගැනීම සඳහා කියලා පුදුම රැකවලයක් යොදන්න හරියට අකුසල ධර්මයන් ගියදෙනවා. මොකද කියන්නේ? මේ ඔන්න ඔය తত্ত্বය ඔය විදිහට තමයි යම්කිසි වස්තුවක් උපාදානය වෙන්නේ. හරිද? එතකොට එකම ප්‍රත්‍යයෙන් උපදින වේදනාව කියන ප්‍රත්‍යයෙන් උපදින තණ්හාව සංසාරගතව දැකීමේ ආසාව, ඇසීමේ ආසාව ආදී වගේම මේ ජීවිතයේ මේ කාලයේදී ඇතිවෙච්ච මේ සමහර දේවල් පිළිබඳ ඇතිවෙච්ච තණ්හාව මේවා උපාදානය කියන தත්වයකට පත් වෙනවා. උපාදානය කියන தත්වයකට පත් වුනහම ආන්ගේ උපාදාන වෙච්ච වස්තුන් හේතුවෙන් පව් කරනවා, පින් කරනවා, පුඤ්ඤාභී අපුඤ්ඤාභී ආදී සංස්කාරයන් සිද්ධ කරනවා. ආනෙන්ජාභී සංස්කාරයන්. එතකොට ඒක හේතුවෙන් මොකද වෙන්නේ? භවය නැවත නැවත නැවත නැවත ඔන්නේ භවය සකස් වීම සිද්ධ වෙනවා. එහෙනම් දැන් දැන් බලා ගන්න ඕන වැඩේ. දැන් බුදුරජාණන් වහන්සේ උතෙන්ට නිකන් ওই උපාදානය දක්වා ඔක දේශනා කළා. මෙන්න මෙහෙමත් දේශනා කරනවා අනිත් පැත්තට. හරි? දැන් මේ කාලේ වෙනකොට අද මේ වෙනකොට යම් දෙයක් රැක ගැනීම නැත්නම් යම් යම් අකුසල ධර්මයන් ප්‍රාණඝාත අදත්තාදාන ආදිය කරමින් ආරක්ෂා කරගන්න ඕනේ කියලා යම් යම් අකුසල ධර්මයන් සිද්ධ වෙන ගතිය තියෙනවද දන්නේ නැහැ. හොරාගේ අම්මගෙන් පේන අහන්න එපා කියන්නේ ඇයි?